බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පුණ්‍යානි පරිලෝකස්මින් පතිත්තාවන්ති පාණිනම් එලට උදව් කරන්න පුළුවන් පිණි පින කියන්නේ සතුට ඒ වගේම නිවැරදි ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන් නම් ඒකත් මේ ධර්ම ශ්‍රවණය පින්කම තුළින් පුළුවන් ධර්ම දේශනාමය පින්කම තුළින් සබ්බ දානං තම දානං චිනාති සියලු දාන අතරින් ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානයයි දානයත් නිවනට අපි සසරෙන් නිවනට බුදුරජාණන් වහන්සේ අපට මේ න්‍යාය මේ සසර පවතින්නේ කොහොමද? සසරට හේතු වෙන්නේ මොන මොනවාද? නිවන කියන්නේ මොකක්ද? නිවනට හේතු වෙන්නේ මොනවාද කියන කාරණය පැහැදිලි කරා. අපි දන්නවා සසර දුක් කියන කාරණය. නිබ්බාණං පරමං සුඛං කියලා අපි අහලා තියෙනවා. නිර්වාණය පරම සුවය කියලාත් අපි අහලා තියෙනවා. හැබැයි ඒ සුවය තාම වින්දේ නැහැ. ඒ සුවය වින්දා රජ කෙනෙක් ඒකයි එදා. අහෝ සුඛං අහෝ සුඛං අහෝ සුඛං කියලා උදම් වෙනවා. තනියෙන් කිව්වා. ඒක අහගෙන හිටිය භික්ෂුන් වහන්සේලා රජුට සාසනික ඇතුල් වෙලා පැවිදි වෙලා තමයි යාරිහත්යට ගිහිල්ලා තමයි මේ වචන කි. මේක බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්ව අර රජ කෙනෙක් පැවිදි වෙලා ඉන්නවා එයා ඒ කලින් විඳපු සැප පිළිබඳව දැන් තනියෙන් කියවනවා කිව්වා. අහෝ සැපයි අහෝ සැපයි අහෝ සැපයි. බුදුරජාණන් වහන්සේ ඇහුවා ඒක එහෙමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒක වැරදි. ඒක එහෙම නෙමෙයි. ඒ රජසැප නෙමෙයි අහෝ සැපයි අහෝ සැපයි අහෝ සැපයි කියලා ඔය උදම්මනන්නේ රජසැප නෙමෙයි මේ ලබාගත්ත. ඒ අරිහත්ත්වය පිළිබඳවයි. ඒ නිවන අවබෝධ කරගත්තා. ඒක තමයි සැපයි සැපයි සැපයි අහෝ සැපයි. එහෙනම් නිවනද සැප රජසැපද? ඒ කාරණේම පැහැදිලි වෙනවා අපිට. රජසප නෙමෙයි සප. නිවන් සපයි. නිවන කියන එක වෙදින්නේ පරිලව කියාට පස්සේ නෙමෙයි. ජීවතින් වෙච්ච. ඒ ක්ලේශ පරිනිර්වාණය. ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ එතනින් මරණ ඉවරයි. සමුච්ඡේද වශයෙන් මරණ ඉවරයි. ඉස්සෙල්ලාම මරණයට පස්සේ කෙලෙස් ක්ලේශ පරිණිරවාණය. කෙලස් කියන්නේ සසරට හේතු වෙන කෙලස්. සසරට හේතු වෙන ධර්මතාවයන් කියනවා නිවනට හේතු වෙන ධර්මතාවයන් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සසරට හේතු වෙන ධර්මතාවයන් හැදුවොත් දුක කියන එක බලාපොරොත්තු වෙන්නේ. නිවනට හේතු වෙන ධර්මතා හැදුවොත් සදාකාලික සැප කියන ධර්මතාවය මේක බලාපොරොත්තු වෙන්නේ. දැන් එතකොට අපිට අවශ්‍ය කරන්නේ සසරට හේතු වෙන ධර්මතාවයන් අපේ සිත තුළ වර්ධනය කර ගැනීම, වැඩි දියුණු කර ගැනීමද? එහෙම නැත්නම් නිවනට අර ඉගලම සැප. ඒ නිවනට හේතු වෙන ධර්මතා අපේ සිත තුළ වර්ධනය කර ගැනීමද අපට ඕන. සසරටත් බණ කියන්න පුළුවන්, නිවනටත් බණ කියන්න. මාත්‍රිකාවයටද බණ කියනවා නම් අපි සසරෙන් නිවනටයි කියන්නේ. එහෙනම් අපි බලමු සසරට හේතු වෙන්නේ මොනවද? නිවනට හේතු වෙන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ අවස්ථාවක දේශනා කරන නිදාගනිද්දී හැරිලා ඉන්න පස් දෙනෙක් ඉන්නවා. පස් දෙනෙක් නිදාගනිද්දී ඇහැරිලා ඉන්න පස් දෙනෙක් ඉන්නවා. පස් දිනක හැරිලා ඉඳද්දි නිදා ගන්න පස් දිනක් ඉන්නවා. දැන් මෙතන තියෙනවා සසරට හේතු වෙන ධර්මත් නිවනට හේතු වෙන ධර්මත්. නිදා ගනිද්දී නිදි වරන් නැත්නම් අවදි වෙලා ඉන පස් දෙනා කවුද? අපේ සිත තුළ වැඩි වෙලා වැඩි වෙලාවක් අවදි වෙලා ඉන්නේ ඒ පස් දෙනා. ඒක නිසානේ අපි සසරේ තාම ඇවිදින්නේ. කවුද ඒ පස් දෙනා? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ තමයි නීවරණ. නීවරණ නිවන ආවරණය කරන පස් දෙනා සසරටයි හේතු වෙන්නේ. කාමච්ඡන්දය සසරට හේතුයි. ව්‍යාපාදය සසරට හේතුයි. දැන් මේ නාම ධර්මයන් මේ තුලින්ම නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන හැටි කියනවා. කාමච්ඡන්දය කියන්නේ නාම ධර්මයක් සිත තුළ උපදින සිතවිල්ලක් ඒ සිතවිල්ල සසරටයි හේතු වෙනවා. ව්‍යාපාදය කියන එක සිතවිල්ලක් නාම ධර්මයක් සිත තුළයි උපදින්නේ ඒක හේතු වෙන්නේ සසරටයි. තීන මිද්දේ අලසකම කම්මැලිකම නිදිමත ගතිය අකර්මණ්‍ය බව ධර්මය අවබෝධ කරගන්න මැදි බව සහ නැති බව සසරටයි හේතු වෙන්නේ. උද්දච්චය සිතවිල්ලක් තීන මිද්‍යස්සිතවිල්ලක් ඒකට උද්දච්චස්සිතවිල්ලක් සිත වික්ෂිප්ත වෙනවා ශනේ අරමුණු කරා ඒක සසරටයි හේතු වෙන්නේ විචිකිච්ඡාව ඒක සිත තුළ උපදින සිතවිල්ලක් ඒකත් හේතු වෙන්නේ සසරටයි දැන් එතකොට නිවනට හේතු වෙන්නේ මොනවද? දැන් ওই පහම සිතුවිලි. කාමච්ඡන්දය කියන්නේ සිතුවිල්ල. ඡන්දය කියන්නේ කැමැත්ත. කාමය කියන්නේ කැමැති දේ. කැමැති දේට සිත ඇවිලා. කාමච්ඡන්දය සිතුවිල්ලක් විතරයි. හැබැයි සතරටයි හේතු වෙන්නේ. ව්‍යාපාදයේ තරහ ක්‍රෝධ වෛර සිතුවිලි කියන්නේ සිත තුළ ගොඩ නැගෙන සිතුවිලිවත් නාම ධර්මයන් සසරටයි හේතු වෙන්නේ. තීන මිද්ද කියන්නේ අලසකම, කම්මැලිකම, නිදිමත ගතිය, අකර්මණ්‍ය බව, ධර්මය අවබෝධ කරගන්න වෙර වඩන්නේ, මහන්සි වෙන්නේ, උනන්දු වෙන්නේ නේ. ඒකත් ඇති වෙන්නේ සිතේ. මෙලි බව. තීන මිද්ද. ඒක සිතුවිල්ලක්, ඒක නාම ධර්මයක්, ඒකත් සසරටයි. උද්දච්චය සැනෙන් යන අතීතය. අවුරුදු 60ක් 65ක් නම් සමේ සැනෙන් අපිට කියන්නේ අවුරුදු 10 මතක ඇති කාලේ අවුරුදු 8 10 12 ශනේ යන පුළුවන්. අවුරුදු 50ක් විතර අතීතයේ ශනේ යන පුළුවන්. ඒවනේ උද්දච්ච ශනේ යනවා. ඇමරිකාවට ගිහිල්ලා ඉවිල්ලා තියෙනවා මෙතෙන් ඉඳලා ශනේ ඇමරිකාවට යන්න පුළුවන් මනස. සිතින් යන, කයෙන් යන්න බෑ. ඒතර උද්දච්ච ශනේ වික්ෂිප්ත වෙනවා. සිතවිල්ලක් වත් නාම ධර්මයක්. පිටිකිට්ටා කියන්නේ සැකේ. අවිශ්වාසය, විමතිය. අතීත අනාගත පිළිබඳව සැක වර්තමානේන සැක හරගන්න පුළුවන් ඒක වර්තමාන අනාගත කාලාස්ත්‍රය තුළ ඇති වෙන සැක විචිකිච්ඡා වීමති සතරට හේතු එහෙනම් නිවනට දැන් සතරට හේතු වෙන ඒවා හදනවද එහෙම නැත්නම් නිවනට හේතු වෙන ඒවා හදනවද සසරට හේතු වෙන ඒවා හැදුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා බලාපොරොත්තු වෙන්න දුක් දුක් වලට අයිති කොටස් ටිකක් තියෙනවා මොනවද? විඥානයේ දුකයි. විඥානයේ තියෙන හින්දා දුක විඳින්නේ. මනස විඥානය මානසිකාරය සිත. සිතින්නේ ඔක්කොම සිද්ධ වෙනවා. ඒතර විඥානයේ දුකයිද සැපයි? දුකයි. නාම රූප දෙක වේදනා සංඥා සංකාර ක්‍රියාත්මක වෙනවා නම් එතන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛය සත්‍ය. නාම රූප දෙක දුකයි. ආයතන හයක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය මන. ඒ හය ක්‍රියාත්මක වෙනවනම් එතනක් තියෙනවද ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛය? එහෙනම් දුකයිද? ආයතන හයයි ආයතන හයෙන් පහක් රූප. එකක් නාම. දැන් නාම රූප දෙක තුලනේ දුක් තියෙන්නේ. ආයතන හය. ස්පර්ශ හයත් ස්පර්ශය සිද්ධ වෙන දුක්. ස්පර්ශ හයයි. ඒ හය දුක්. වේදනා හය විදි එකක් දුක්. එහෙන් විදිනවා, කනෙන් විදිනවා, නාසයෙන් විදිනවා, දිවෙන් විදිනවා, ශරීරයෙන් විදිනවා, මනසෙන් විදිනවා. වෙන විදින්න තැන්නේ. ඔහයෙන් තමයි. ඒ හය දුක්. විඳින තැන දුකයි. සැපයි කියලා හිතුවා. දුකක් කියන්නේ. එහෙනම් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. මේ ටික දුක්. ওই දුක් ටික ඇති කරේ මොකයි? හේතු. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමින්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. එහෙම නැත්නම් මෙහෙම ගන්නත් පුළුවන්. ඔය වර්තමාන ඵල පහ ඔය කිව්වා අතීත හේතු පහක් සම්බන්ධ කරලා ගන්නත් පුළුවන්. අවිද්‍යාවයි සංස්කාරයි සංනා උපාදාන බවක් ගන්න පුළුවන්. ඒක මම තව ටිකකින් කියන්නේ. දැන් කාමච්ඡන්දය සතරටන හේතු වෙන්නේ. එහෙනම් මොනවද නිවනට හේතු වෙන්නේ? සද්ධාව නිවනට හේතු. වීරිය නිවනට හේතු. සතිය නිවනට හේතු. සමාධිය නිවනට හේතු. ප්‍රඥාව නිවනට නේද? ඒතර අපි දැන් බලන්න ඕනේ අපි සසරට හේතු සසරට සසර පැවැත්මට හේතු වෙන කරුණුද අපි සිත තුළ වැඩිපුර උපදවා ගන්න නිවනට හේතු වෙන කරුණුද අපේ සිත තුළ අපි වැඩිපුර උපදවා ගන්න. මොනින් කල්පනා කරලා බැලුවොත් අපි වැඩිපුර උපදවා ගන්න සසරට හේතු වෙන කරුණු. කාමච්ඡන්දේ නිරන්තරයෙන් සිත තුළ තියෙනවා. ඒක සම්මා වායාම, සම්මා සති, සම්මා දිට්ඨි තුළින් අයින් කරන්න යුතු කාරණා. සම්මා වායාම නිවැරදි උත්සාහයක් වන. නිවැරදි උත්සාහයක්, නිවැරදි උනන්දුවක්, ඕනකම, කැපවීම. මොකටද? නෝපන් කුසල් උපදවන්නේ උපන් කුසල් අයින් කරන. සිතුවිලියේ නාම ධර්මය. නෝපන් අකුසල් උපදවන්නේ උපන් අකුසල් ටික. නෝපන් කුසල් උපද නෝපන් කුසල් උපදවන උපන් කුසල් දිනු කරනවා නෝපන් අකුසල් උපදවන්නේ උපන්න කුසල් බැහැර කරනවා. සමවාය. අද අපි එහෙම කරනවා. තර සද්ධා වීරි නෝපන් සමත විදර්ශන උපදවනවා. උපන් සමත විදර්ශන දිනු කරනවා. නෝපන් කෙලෙස් උපදවන්නේ උපන් කෙලෙස් ටිකයි කරනවා. අපි ඒ සඳහාද වැඩිපුර කාලය ගන්නේ අර නීවරණ සඳහාද වැඩිපුර කාලය ගන්නේ. සතර පැවැත්ම සඳහාද අපි වැඩිපුර කාලය අරන් තියෙන්නේ සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන කරුණ දිනු කරගන්නද අපි වැඩිපුර කාලයක් අරන් තියෙන්නේ නෝනේ බැලුව වැඩිපුර කාලයක් අපි අරන් තියෙන්නේ සසරට හේතු වෙන කරුණ හදන්න ඒ හින්දා තමයි සසරේ වෙන්නේ ඒ හින්දා තමයි සසරේ වෙන්නේ එහෙනම් සසරෙන් නිවනට දැන් සසර ඇවිදලා මහන්සි නැද්ද තාම මහන්සි සසර ඇවිද කොච්චර ඇවිද එහෙනම් ඇවිදලා ඇවිදලා ඇවිදලා ඇවිදලා දැනුත් ඇවිල්ලා තියෙන එක දැනක ටික කාලයක් නවතින ටික දවසක් නවතින විශ්‍රාම ශාලාවක් කරන් මේ තියෙන ඔක අතහැරලා යන්න වෙනවායි අරන් යන්න අර නීවරණ පහත් එක්ක පැටලිච්ච මනස අරගෙන යන්න වෙන්නේ ඇයි ඒ වෙනකොට සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන කරුණු පහ වැඩුවා නම් ඒක හැබැයි නිවනට හේතු වෙනවා. එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඇහැරිලා ඉන්නකොට නිදා ගන්නයි පස් දෙනයි. දැන් බලමු. ඒ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ධර්මතා සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් සද්ධා වීරි සති සමාධි ප්‍රඥා වලට මොකද වෙලා තියෙන්නේ? ඒ පස් දෙනා නිදි. ඒ පස් දෙනා අවදි කොළ ශ්‍රද්ධාව අවදි කරගත යුතු ධර්මයක්. වීරිය අවදි කරගත යුතු ධර්මයක්. සතිය අවදි කරගත යුතු ධර්මයක්. සමාධිය අවදි කරගත යුතු ධර්මයක්. ප්‍රඥාව අවදි කරගත යුතු ධර්මයක්. ඒ පස් දෙනා අවදි කරගත්තාම අර පස් දෙනාට මොකද වෙන්නේ? ඒ පස් දෙනා නිදි. එකවරක එක සිතක හටගන්න එක සිතවිල්ලයි. සිතවිලි දෙකක් එකවර එක සිතේ හටගන්නේ. එහෙනම් සද්ධාව සද්ධාව සිත තුළ ඇති වෙනකොටම නීවරණ සද්ධාව කියන්නේ සිතවිල්ලන් නාම ධර්මයක්. ඒක සසරට හේතුයි. වීරිය සම්මා වායාමය ගන්නේ කයනු වීරිය කරනවා මේ මනස තමයි ප්‍රධාන වෙන්නේ. ඒතර මනසිනුත් වීරිය කරනවා නම් ඒක නිවනට හේතුයි. සතිය කියන්නේ නාම ධර්මයක්. හොඳ කුසල බලවත් සිතුවිල්ලක් සති කියන්නේ සිහිය, නිවැරදි සිහිය, සම්මා සති නාම ධර්මයක්. ඒක හේතු වෙන්නේ නිවනට. දැන් අපිට නිවනට හේතු වෙනේවද වැඩිපුර තියෙන්නේ? සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය, තැන්පත් බව, නොවිසිරෙන බව, එක අරමුණක වැඩි වෙලාවක් හොඳට රඳවන්න පුළුවන් සමාධිය. අපි ඒකද පුරුදු පුහුණු කරලා තියෙන්නේ ප්‍රඥා හේතුඵල ධර්මයන් අවබෝධ වීම ප්‍රඥාවයි. එහෙනම් සසරට හේතු වෙන ඒවා හැදුවොත් සසර ඇවිදින්න පුළුවන්. නිවනට හේතු වෙන ඒවා හැදුවොත් සදාකාලික සැපර රජුරෝ කිව්වා වගේ අහෝ සුඛං අහෝ සැපයි අහෝ සැපයි අහෝ සැපයි. ඒ රජ සපත හැරලා ඉන්නේ. එහෙනම් හැබැයි ඒ සැප සදාකාලිකයි. අර රජසපවගේ తాවකාලික එකක් නෙවෙයි. අර විඥානයේ නාම රූප දෙකෙත් ආයතන හයෙත් ස්පර්ශ හයෙත් විදීම් හයෙත් ක්‍රියාව නැහැ. ක්‍රියාවක් නැහැ එතන. නිවනේ. දැන් ක්‍රියාවක් තියෙනවද ඒ පහේ? විඥානික ක්‍රියාවක් තියෙනවා. සසරට හේතු. නාම රූප දෙකේ ක්‍රියාවක් වෙන වේද විඳිනවා, හඳුනා ගන්නවා, කර්ම සකස් කරනවා, සිත බලවත් වෙනවා. ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, අලෝභයෙන්, අද්දේශයෙන්, අමෝහයෙන් කර්ම සකස් කරනවා, සංස්කාර විඥාණයෙන් දැනගන්නවා. විඥාන නාම රූප සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් කියනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවයන්ගෙන් ක්‍රියාවක් කියනවා. නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා ආයතන හයේ ක්‍රියාවක් තියෙනවා ස්පර්ශ හයේ ක්‍රියාවක් ඒත් නාම ධර්ම විඳීම් හයේ ක්‍රියාවක් එකක් තියෙනවා ඒක සසරට හේතුයි දැන් මේ ටික තියෙනවා එහෙනම් නේද සසර හොඳයි ඒත් අපි එහෙනම් දැන් සසරෙන් නිවනට නම් මොකද්ද දිනු කරගන්න ඕනේ සද්ධාව කියන නාම ධර්මය ගන්න සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරේ පැහැදිලි ලෞකික වශයෙන් සැප ලැබෙන්නේ. ලෝකෝත්තර වශයෙන් සැප ලැබෙන්නේ. ශ්‍රද්ධාව නිවැරදි උපදවා ගන්න. දැන් අපි දන්නා ශ්‍රද්ධාව. හැබැයි ඒ ශ්‍රද්ධාව දෙආකාරයි. චල ශ්‍රද්ධා, අචල ශ්‍රද්ධා. නිවන් දකින්න අවශ්‍ය කරන්නේ චල ශ්‍රද්ධාවද අචල ශ්‍රද්ධාවද? අචල ශ්‍රද්ධාව. නොවෙනස් වෙන ශ්‍රද්ධාව. නොවෙනස් වෙන ශ්‍රද්ධාව නම් හේතුඵල ධර්මය අවබෝධය තුලයි. එයි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය හේතුඵල. මේ හේතුයෙන් මේ ඵලය. එහෙනම් සතරට හේතු වෙන හේතු පහ හැදුවොත් සතර නිවනට හේතු වෙන පහ හැදුවොත් නිවනට. එහෙනම් අපි දැන් මෙච්චර කාලයක් හැදුවේ මෙච්චර කාලයක් අපේ කාමච්ඡන්දය තිබුණාද? තිබුණා. කාමච්ඡන්දේ කාමයට ඇති ඡන්දය. විදින්න කාම කියන්නේ විදින එක රූපකාම. රූප පිළිබඳ විදින්න. ශබ්දකාම. ශබ්ද පිළිබඳ විදින්න. ගන්ධකාම සුවඳ පිළිබඳව විඳින්න. රසකාම රසයන් පිළිබඳව විඳින්න. පොට්ටබ්බකාම පහස පිළිබඳව ධම්මකාම අරමුණ පිළිබඳව විඳින්න. ඒකට ඡන්දය කාමච්ඡන්දය. සසරට හේතු. දැන් එහෙනම් අපට අවශ්‍ය කරන්නේ නිවන නම් මේ හේතු අයින් කරන්න ඕනේද? කවද? ගෙවල් දරුවා එකක් කාමයටයි. ඡන්දය කාමච්ඡන්දය. යාන වාහන කාමච්ඡන්දය. කැමතිද? කැමති කියන්නේ ඡන්දය. ඉඩ කඩ කාමච්ඡන්දය. මිල මුද කාම ඡන්දය. රණ්ඩුගේ මුදුමැණි කාම කැමතිද? ඡන්දය. අමුදරු කැමති කාමච්ඡන්දය. එහෙනම් මේ ධර්මතාවයන් අපේ සිත තුළ පෝෂණය වෙලා තියෙනවද? සිතුවිලිද? සිතුවිලි විතරයි. සිතුවිලි කියන්නේ නාම ධර්මය. සිතින් නෙමෙයි දෝ සියල්ල ග්‍රහණය කරගෙන ඉන්නේ. එහෙනම් සසරට හේතු කියලා පිළිගන්න. හොඳයි කාමචන්දය අයින්කොල. කාමචන්දය අයින්කොල බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහාන රාගය අවසානයේ නිවන. රාගය කියන්නේ ඡන්දය කියන්නේ කැමැත්ත කැමැත්තෙන් ඇලෙනවා. එහෙනම් රාගය අවසානයේ නිවන. ද්වේෂය අවසානයේ නිවන. මෝහය අවසානයේ නිවන. දැකර කවද්දෝක කරන්නේ? එහෙනම් කාමච්ඡන්දය කියන එක නේද අපේ සිත තුළ වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රමක්‍රමයෙන් ඔක දුර්වල කරන්නේ. ඒක හේතුවක්. ඒක ඒක නාම ධර්මයක්. ඒ නාම ධර්මය සිත බලවත් කරනවා. සිත බලවත් කරාම කාමච්ඡන්දේ තියෙන පුච්චලයක් කර්ම කර්ම කරනවා. කර්ම කියන්නේ සිදුවීම. ඒතර කර්ම කෙරුවාම ඒක හේතුවක් සසරට ලැබෙන විපාක තමයි විඥාණය ලැබිලා තියෙනවා. නාම රූප දෙකක් ලැබිලා තියෙනවා. ආයතන හයක් ලැබිලා තියෙනවා. ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ස්පර්ශ හයට විඳීම් හයක් තියෙනවා. වෙන මොකුත් නැහැ. ඔච්චරනේ තියෙන්නේ. එහෙනම් හේතුන්ගෙන් හටගත්තු හේතුන් එහාට ගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔකයිද දුක්ඛාර සත්‍යයට. විඥානයයි දුක්ඛාර සත්‍යයට. නාම රූපයි දුක්ඛාර සත්‍යයට. ආයතනයි දුක්ඛාර සත්‍යයට. ස්පර්ශයි දුක්ඛාර සත්‍යයට. වේදනයි දුක්ඛාර සත්‍යයට. තණ්හායි සංකාර සත්‍යයට. රාගය කියන්නේ කාමච්ඡන්දය කියන්නේ සෘෂ්ණාවත් එක්ක පෙරලිච්චමයි. ඒක ඇවිල්ලා සමුදාය සත්‍ය හේතුවයි. දැන් හේතු වෙන්නේ මේ දර ඵලයේ හැදි. එහෙනම් කාමච්ඡන්දේ කියන එක මොකද්ද අපි කරන්න ඕනේ? සිතින් අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රමක්‍රමයෙන් හරි දුර්වල කරන්න ඕනේ. ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙලා දුර්වල වෙලා දුර්වල වෙලා ඒ වෙලාවේ ආය අවසානයක් දකින්න. අවසානයක් දකින්න. වැඩෙන ගහ හොඳට වැඩෙනවා. අසුදාල් කඳ මහත් කියලා හඳුනනවා. ඒ ගහක් කවදා හරි බිමට වැටෙනවා. වැටෙනවා. ක්‍රමක්‍රමයෙන් දිරන ක්‍රමක්‍රමයෙන් මුල්ලත් ඉස්සලාම වැටි. ඊට පස්සේ අතු කොළ හැලිලා අතු දිරලා අතු ටිකක් වැටිලා මහා කඳක් වෙවිලේ හරි බිමට පතිත වෙනවා. ඔව්. කාමච්ඡන්දයත් ඒ වගේ දුර්වලවක් කරන්නේ. එකපාරයින් කරන්න බැරි නම් අවබෝධය තුල පුළුවන් අයින් කරන්න. එහෙම නැත්නම් අපි ටික ටික ටික ටික හරි අයින් කරන්න ඕනේ මනස. සිතුවිල්ලක් විතරයි ඒ සිතුවිල්ලට පුළුවන්කම තියෙනවා අර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතාවයන් උපද්දවන්න ඒ අයිති දුක්ඛාරය සත්‍යයට ඒ පහ ක්‍රියාත්මක වෙනවා නම් එතන ක්‍රියාත්මක වෙන්නේ දුකයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරා. දැන් විඥානයක් නැත්තම් දුකක් තියනවද? නාම රූප දෙක නැත්තම්? නෑ. ආයතන හය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්? ස්පර්ශය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් විදීමයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් අහෝස්සපයි. අරහයි ක්‍රියාත්මක වෙනවා ඒ පහ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඒවා ක්‍රියාත්මක වෙනවනම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ. හම්බ වෙන්නේ කොච්චරයි. එහෙනම් දැන් මේ නාම ධර්මයන් හදන්න ගිහිල්ලා මේක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙන මේ නාම ධර්මයන් කාමච්ඡන්දයක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා සිතවිල්ල. සිතවිල්ල කායශ, සිතේ ආයශ එක චිතක්ෂණය. ඒක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙන දෙයක් හදලා නේද අපි මේ දුක් විඳින්නේ. එහෙනම් කාමච්ඡන්දය අයින් කරන්න ඕනේ කවුද? ව්‍යාපාදේ කියන්නේ සිතවිල්ලක් හෙවත් නාම ධර්මයක්. සසරට හේතු වෙන්නේ. ව්‍යාපාදයේ නැමැති සිතුවිල්ල සිත තුළ තියෙන තාක්කල් සත්‍ය කුසල්ද කරන්නේ අකුසල්ද? අකුසල් කරන්නේ. තරහ, ව්‍යාපාද තර නාම ධර්මයක්. සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ල පෝෂණය වෙන්න, පෝෂණය වෙන්න, වර්ධනය වෙන්න, වර්ධනය වෙන්න සිත බලවත් වෙන්නේ කුසල පැත්තටද අකුසල පැත්තටද? අකුසල පැත්තට බලවත් වෙන්නේ. අකුසල පැත්තට බලවත් වෙනවා කියන්නේ කර්ම. එයා පස්පෞත් කරනවා දස අකුසලත් කරනවා. කයනොත් අකුසල් කරනවා, වචනයනොත් අකුසල් කරනවා, සිතනොත් අකුසල් කරනවා. ව්‍යාපාදයේ තියෙන කෙනා කරන්නේ සත්‍යඝාතනය කරනවා. ව්‍යාපාදයෙන් සත්‍යයක් මරන්නේ ව්‍යාපාද සිතුවිල්ලක් එනවා. සත්‍යයක් ඝාතනය කරනවා. ඒකේ ආවෙන්නේ. එහෙනම් මේ සිතුවිල්ල සිතුවිල්ලක් විතරයි නාම ධර්මයක් විතරයි. එහෙනම් තවත් තියෙන ගොඩාක් හේතු තියෙනවා. මේ සතර පැවැත්ම. ලෝභයත් හේතුයි, ද්වේෂයත් හේතුයි, මෝහයත් හේතුයි, මාන්නයත් හේතුයි, ditthiyat හේතුයි, විචිකිච්ඡාවත් හේතුයි, තීන විද්‍යාවත් හේතුයි, අයිරි කාණෝතප්ප කියන රසක් ක්ලේශම හේතුයි. කෙලස් හේතු වෙන්නේ නැද්ද? සසරට? කෙලස් හේතු වෙනවා. කෙලස් සාමුලින් ප්‍රහාණය නිවනට හේතුද? කෙලස් ප්‍රහාණය. එහෙනම් මේවා අපි අඳුර ගන්න ඕනේද නැද්ද? සසරට හේතු වෙන ධර්මතාවයන් අපි නුවණින් අවබෝධ කරගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, වටහා ගන්න ඕනේ. නිවනට හේතු වෙන ධර්මතාවයන් අපි තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ, වටහා ගන්න ඕනේ. ඒකවල තමයි පහසු වෙන්නේ. අයින් කළ යුත්තේ වයින් කරන්න, ලං කරගත යුත්තේ වලං කරගන්න. එහෙනම් ව්‍යාපාදේ කියන එක අයින් කළ යුතු ධර්මයක්. තීන මිද්දේ කියන එක අයින් කළ යුතු ධර්මයක්. උද්දච්චය කියන එක අයින් කළ යුතු ධර්මයක්. විචිකිච්ඡාව කියන්නේ මේ හේතුඵල ධර්මතාවය උඩ අවබෝධ වෙනවා. ඒතර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පහම උපදින සිතේ නෙමෙයි. සිත මූලික වෙලා නෙමෙයි. එහෙනම් සෑම දෙයකටම ප්‍රධාන සිතද? ඔව්. ග්‍රහණාස දේශනා කරන්නේ ඒකම තමයි. සෑම දෙයකට මුල් වෙන්නේ සිතයි. එහෙනම් සසරට හේතු වෙන ධර්මතාවයන් අපි අයින් කරන්න ඕනේ. හැබැයි ඒක කවද්ද කොහොමද කරන්නේ කියන එක අපි ධර්ම අවබෝධය තුළ කරගන්න පුළුවන්. ධර්මය අවබෝධ වුණොත් නිකම්ම මේ ධර්මතාවලින් අයින් වෙනවා. සසරට හේතු වෙන ධර්මතාවලින් අයින් වෙලා අපි නිවනට හේතු වෙන ධර්මතාව ලං කරගන්නවා. සද්ධාව කියන්නේ නිවනට හේතු වෙන ධර්මතාවය. සද්ධාව කියන්නේ සුනුරුවන් කෙරේ පැහැදීම. බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීම. ඇයි බුදුරජාණන් වහන්සේ කෙරේ අපි පහදින්නේ? නාම ධර්මයක් සිටවිලා තර බුදුරජාණන් වහන්සේගේ අපි ගුණයන් හා ඥානයන් උදෙසයි පහදින්නේ. බුදුරජාණන් වහන්සේගේ ලස්සන දැකලා පැහැදිච්ච එකත් බුදුරජාණන් වහන්සේ දැනලා ඉලෙයි. වාක්කලියෙම ලස්සන බලන්න මහණෙනි. නෑ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් හා ඥානයන්. ඒ ඥානයන් මොනවද කියන එක බලන්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පූර්ව නිවාසානුස්මති ඥාන, චිති උප්පත්ති ඥාන, ආශ්‍රව කෙසර ඥාන, විදර්ශනා ඥාන, මනෝමය විඥාන, ඉද්ධිවිද ඥාන, ආශ්‍රවකේශර ඥාන, ඒ වගේම සුතමේ ඥාන 73ක් ඥාන තියෙනවා බුදුරජාණන් වහන්සේ. අපි බලන්න ඕනේ හොඳයිද නැද්ද කියලා. අපේ සිත තුළ උපදවාගත්තේ. ඒ නාම ධර්ම උපදින්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අරහන් කියන්නේ සිය බුදුරජාණන් වහන්සේ රාගය නැහැ. බුදුරජාණන් වහන්සේ ගාව දේශයක් නේ. බුදුරජාණන් වහන්සේ ගාව මොහයක් නේ. විතරාගි, විත දෝෂ, විත මොහ. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කරා. සියලු කෙලෙස් ප්‍රහීන කරපු නිසා බුදුරජාණන් වහන්සේ ආරහන්. ඒ සිත නික්ලේශී සිතක්. ඒ වගේම 73ක් ඥාන, විශේෂ ඥාන වගේක් තියෙනවා. ඉන්ද්‍රිය පරෝපරියන්ති ඥානයි. ඒව බුදුවරයන්ට විතරක් උපදින. දැන් ඉන්ද්‍රිය ඒ ඥාන කියන්නේ නාම ධර්ම. රූප ධර්මත් එක්ක තමයි පැටලලා තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ශරීරය ගත්තොත් රූප ධර්ම. එතකොට ඒ ඥාන ගත්තොත් ඒ සියලු ඥාන නාම ධර්මයන්. ඒතකොට නාම රූප දෙකක්ද ක්‍රියාත්මක වෙන්නේ? නාම රූප දෙකක් ක්‍රියාත්මක වෙන්නේ. ඉන්ද්‍රිය ඉන්ද්‍රිය පරෝපරයන් ඥානයි. බුදුරජාන් වහන්සේට පුළුවන් යම් කිසි කෙනෙක්ගේ සද්ධාව නැමැති නාම ධර්මයේ දිනු වෙලාද, වීරිය නැමැති නාම ධර්මයේ දිනු වෙලාද, සතිය නැමැති නාම ධර්මයේ දිනු වෙලාද, සමාධිය නැමැති නාම ධර්මයේ දිනු වෙලාද, ප්‍රඥාව නැමැති නාම ධර්මයේ දිනු වෙලාද නැද්ද? කොච්චර දිනු වෙලාද? කොහොමද වඩලා තියෙන්නේ කියන ආකාරය බුදුරජාණන් වහන්සේගේ නුවණින් දකින්න පුළුවන් ඉන්ද්‍රිය පරෝපරයන් ඥානයි. ආශ්‍රය අනුසය ඥානයි. ආශ්‍රය අනුසය. ඒ කියන්නේ කොච්චරක් තදින් තියනවද? අනුසය වශයෙන් සුළුෙන් තියනවා. එහෙමත් බලන්න තියෙනවා. ආශාන සංඥාය. ඒක මේ සිතුවිලිද? නාම ධර්මයන්ද? ඒ පමණයි. යමක ප්‍රාතිහාර ඥාන. ඔව් කයනත් වෙනවා. සිතින් තමයි කයේ විස්මිත බව පෙන්වන්නේ. ආ යමක ප්‍රාතිහාර ඥාන, මහා කරුණා සමාධි සමාධි සමාධි සමාපatti ඥාන. සෑමදාම උදේ පාන්දර අවදි වෙලා කරුණා සමාපත්තියට සමවැදිලා නුවණින් බලනවා මම අද කාටද පිහිට වෙන්නේ කියලා. ඒක ලෝකේ තව කාටවත් කරන්න බෑ. සබ්බඤ්ඤත ඥාන, අනාවරණ ඥාන. මේ සියලුම ඒ සියලුම දේවල් මානසික බලයක්ද නැත්නම් නාම ධර්මයන්ගේ බලයක්ද? නාම ධර්මයන්ගේ බලයක්. එහෙනම් මේ නාම ධර්මයන්ද සෑම දෙයකටම බලවත් වෙන්නේ රූප ධර්මයේ ක්‍රියාවට බලවත් වෙන්නේ නාම ධර්ම. ඒකනේ සත්‍යානමති පුච්චලයා හැදී සත්‍යයක් හැදුවේ නෑ. සතර මහා ධාතුන්ගේ පටන් ගැනීමක් හැදුවා. හැඩයක් හැදුවා. පැවැත්මක් හැදුවා අවසානයක් හැදුවා. සිතේ බලවත් බවද? සිත බලවත් වෙච්ච ආකාරය. එහෙනම් අපේ සිත බලවත් කරගන්න ඕනේ අපි සසරේ මිදෙන පැත්තටද සසර ඇවිදින පැත්තටද? බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි සංසාරය නම් දුකයි. සසර නම් දුකයි. නිවන නම් සැපයි. එහෙනම් සද්ධාව කියන ධර්මතාවය, ඒ නාම ධර්මය අපේ සිත තුළ ගොඩනගා ගත්තොත්, වැඩි දියුණු කරගත්තොත්, පෝෂණය කරගත්තොත් හොඳයි. මොකේද හේතු වෙන්නේ? නාම ධර්මයක් සිතුවිල්ලක් විතර. ඒ සිතුවිල්ල වර්ධනය කරගන්නවා, දියුණු කරගන්නවා. ඒක හේතු වෙන නිවන. වීරිය මනසින් තමයි වීරිය ගන්න. කය කයේ සියලුම ක්‍රියාවන් සිද්ධ කරන්න මනස නෙමෙයිද මූලික වෙන්නේ? මනස මූලික වෙන්නේ. එහෙනම් අතර ඒ නාම ධර්මයේ දියුණු කරගatiya යුතුද? වීර්ය දියුණු කරගatiya යුතුයි. සතිය කියන්නේ නාම ධර්මයක්. සතිය කියන්නේ සිහියට. නිවැරදි සිහිය. ඒතර නිවැරදි සිහිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පවත්වන්න කොහෙද? නිවනට හේතු කරගන්න නම් කාය වේදනා චිත්ත ධම්ම. කාය කායනුපස්සී විහෙරති. කාය කියේ ශරීරය. ශරීරයේ අභ්‍යන්තර හා බාහිර ශරීර බලන්න ඕනේ. සීයෙන් යුක්තව බලන්න. සීයෙන් යුක්තව බලන්න මේ අභ්‍යන්තරය තුළ මොනවද තියෙන්නේ? එල්ලලා තියෙන උපකරණ ටික. හේඳලා පාදාන්තය දක්වා ගන්න. නැද්ද? දැන් ওই උපකරණ වලට මම කියන්න පුළුවන්. දැන් ඔය කොටස් 32ක් තියෙනවානේ. 42ක් තියෙනවා. තේජෝ ධාතුවේ 4යි වායෝ ධාතුවේ 6ක් එක්ක ගත්තොත් 42ක් තියෙනවා. ආපෝ ධාතුවේ 12යි, පඨවි ධාතුවේ 20යි. දැන් ඒ මොන කොටසට කියන්න පුළුවන්ද මම කියලා? කිසිම කොටසකට කියන්න බෑ මම කියලා. සතිය, හා යෝනිසෝ මනසිකාරය. මේ ධර්මතා දෙක නිවනට හේතු වෙනවා. එහෙනම් සද්ධා, වීරි, සති සතිචෛසිකය දියුණු කරගatiya යුතුද නැද්ද? කොහොමද පවත්වන්න ඕනේ? කය කයන් පස්සේ විදියට. නිරන්තරයෙන් ඉන්න කියන්නේ. මේ කියේ සතර සතිපට්ඨානේ. සති කිව්වේ 100ට පට්ඨාන කිව්ව පිළිටව ගත්තා. කොහෙද පිළිටව ගන්න කිව්ව බුදුරජාණන් වහන්සේ. කය විදීම සිතහා ධර්මයේ පිළිබඳව. සිත පවත්තන. කාය වේදනා චිත්ත ධම්ම. කය කායනුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිච්ඡා දෝමනස්ස මේ පඤ්චස්කන්ධය පිළිබඳව ලෝකයේ දේශය අතහරින්න එනිවනයි එනිවනයි එහෙනම් සතිය අපි නිරන්තරයෙන් පැවැත්විය යුතුද අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන සිතුවිලි වලට ඉඩ දුන්නොත් මොකද වෙන්නේ? අපිව දුකටපත් කරනවද? එහෙනම් සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ධර්මතාවයන් අපේ සිත තුළ දිනු කරගත්තොත් ඒ දුකේ නිදහස් වෙන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් අපි සතිය හා යෝනිසෝ මනසිකාරේ යෝනිසෝ මනසිකාරය කියන්නේ හටගන්න තැනම දැන ගැනීම හා දැක ගැනීම. හටගන්න තැනම දැන ගැනීම හා දැක ගැනීම. දැන් කොහෙද හටගන්නේ? ඇසයි රූපය නිසා එකක් හටගන්නවා. නේද? ඇසයි රූපය නිසා එකක් හටගන්නවා. දැකීමේ සිත. හටගන්න තැනම සිත තියන්නේ. සිත යන්නේ නැද්ද බලන්න ලෝභේ. යනවනේ. රූපේ ලස්සන නම් අලංකාර නම් මනරම් නම් දැකුම් කළු නම් සනේ ග්‍රහණය කරගන්න ඇලෙන්නේ නැද්ද සිත? එතන සිත තියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනි කියන්නේ උපදින තැන. සෝ මනසිකාරය. හට ගන්න තැනම සිත කියන්නේ. ඒක හට ගන්න තැනම සිත තිබ්බනම් ඒක ඒ ධර්මතාවය දකින්න හේතුඵල ධර්මතාවයක් හැටියට ඒක දකින්න නිස්සාරදයක් හැටියට. හටගත්තු සිත ශරණයෙන් ඉවරයි. ශරණයෙන් නැති වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතිය හයෝ සීය ආයෝනිසෝ මනසිකාරය. හට ගන්න තැනම සිත කියලා බලන්න. ඒකට ඒ ධර්මතාවය එතනම අයින් කරන්න පුළුවන්. එතකොට එතන වැඩෙන්නේ කෙලෙස්. එතනම අයින් කරන්න. හැබැයි ඒ සිතට පැවැත්ින්න ඉඩ දුන්නොත් සතිහා යෝනිසෝ මානසිකාරය නැති පුච්චලයා මොකද්ද කරන්නේ? ඒ සිතුවිල්ලට පවතින්න ඉඩ දෙනවා. පවතින්න ඉඩ දෙන්න ධර්මතා දෙකක් තියෙනවා. මේවත් හේතු විතර්කය විචාරය. කල්පනා කරනවා හොයා බලන්න. කල්පනා කරනවා එයා බලනවා. එතකොට ඒවර සසර. ඊට පස්සේ කර්ම කරනවා ඒ අනුව. කල්පනා කරනවාද හොයා බලනවාද ඒ අනුව කර්ම කරනවා. ඒ කර්ම කරුවොත් ඒ කර්ම හේතු වෙනවා සසරට ලැබෙන විපාක තමයි විඥානයයි නාම රූපයි සල ආයතන හයයි ඒ හය ස්පර්ශ හයක් සිද්ධ වෙනවා මෙදීන් හයක් තියෙනවා ඒක සසරටයි එහෙනම් ඒ හට ගන්න තැනම යෝනිසෝ මනසිකාරයෙන් තොර සීයෙන් ඉඳගෙන හට ගන්න තැනම දැනගත්තා දැකගත්තා ශනින් අයින් කරනවා. ලෝභයට යන්නෙත් නැහැ ද්වේෂයට යන්නෙත් නැහැ. ඇලීමට යන්නෙත් නැහැ. ඇලීමෙන් ගන්නෙත් නැහැ අමනාපෙන් ගන්නෙත් නැහැ. බැරිද ඔබ කරන්නේ? පුළුවන් වෙන්න ඕනේ කවදා හරි. එයි. මේ ප්‍රවෘත්ති නවත්තන්න. මේ ප්‍රවෘත්ති නවත්තන්න. දැන් හට ගන්න තැනම සිත තියන්න කණයි ශබ්දය නිසා හැදෙන සිත. නැද්ද? ආ. ඒකෝ ඒ හැදුන සිත ඒ හඬ මිහිරි නම් ලස්සන නම් ආස්වාද ජනක නම් හට ගන්නවද නැද්ද ලෝභය? ඒතර යෝනිසම ඒකට අර 100ක් තියෙනවා යෝනිසම මානසිකාරයක් තියෙනවා. දැන් මොකද්ද කියන්නේ යෝනිසම මානසිකාරය? ලෝභයට යන්න ඉඩ දෙනවද? එහෙම නැත්නම් ඒක අමනාප නම් අකමැති නම් ඒ වුණ සද්දේ දේශයට යන ඉඩ දෙනවා. යනවා හැබැයි. යෝනිසෝ මානසිකාරය නැත්තම් සතිය නැත්තම් ඒ හඬ අමීරි නම් දේශයට යනවා. ඒ හඬ මිහිරි නම් ආසාවට යනවා. රාගයට යනවා. ලෝභයට යනවා. දේශයට යනවා. අන්න හට ගන්න තැනම අයින් කරා නම් ඒක සසරට හේතු වෙනවා. ඒ හටගත් ධර්මතාවයට විතක්ක ਵਿਚාර දෙකෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් පහට යනවා. සසරට යනවා. දැන් තේරෙනවද සසරට යන ආකාරය හා නිවනට යන ආකාරය. දැන් මේ ඉන්ද්‍රිය ධර්මතාව වලින් ගන්න අරමුණු අනුව අපිට ඕන සසරට යන්නත් පුළුවන් නිවනට යන්නත් පුළුවන්. නාසයේ ගන්ධය නිසා හැදෙන සිතක්. හැබැයි ගන්ධය හරි හොඳයි. හරි සුවඳයි. රාගයට යන්නේ නැද්ද? හොඳයි ගන්ධය දුර්ගන්ධයක්. අතිශය දුර්ගන්ධයක්. අමනාපයක් නෙමෙයි දෙන්නේ සිතට. අකමැත්තක් නෙමෙයි. දේශයක් නෙමෙයි. හරි. ඒකර යෝනිසෝ මනසිකාරය මොකද්ද කරන්න කියන්නේ? බුදුරජාණන් වහන්සේ. ලෝභයට යන්න දෙන්නත් එපා. දේශයට යන්න දෙන්නත් එපා. ඒකර මොකද්ද මේ අයින් වෙන්නේ? ඇලීමයි ගැටීමයි. ඇලීමත් අයින් කර යුතු ධර්මයක්, ගැටීමත් අයින් කර යුතු ධර්මයක්. එතකොට එක ධර්මතාවයක් නිකම් වෙනවා, මෝහය නැති වෙනවා. ඇලීමටයි ගැටීමටයි ඉඩ දෙනවා කියන්නේ මෝහය ක්‍රියාත්මකයි. මුලා වෙලා ඉන්නේ රැවටිලා ඉන්නේ තේරෙන්නේ නැහැ නොදන්නේ නැහැ වැටහෙන්නේ නැහැ අවබෝධ වුණේ නැහැ ඒ නිසා ඒකට ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නා ඒ අනුව කර්ම කරනවා හොඳ ඒ ක්‍රියාව 100ෙන් දසියෙන් දැනගත්තා. ඒතර යෝනිසෝ මනසිකාරයෙන් මොකද්ද කරන්නේ? ලෝභයට යන්න දෙන්නේ නැහැ, ද්වේෂයට යන්න දෙන්නේ නැහැ. අයින් කරනවා. දැන් ඒක ප්‍රායෝගිකව පුරුදු කළ යුතු ධර්මයක්ද නැද්ද? මේ ප්‍රායෝගිකව පුරුදු කරනෝ කරලා බලන්න නිවන් දකින්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව පුරුදු කළේ නැත්තම් නේද? මොනවද වෙඩෙන්නේ? සසරට හේතු වෙන ධර්මතා පහ වැඩෙනවා. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ධර්මතා නිකම්ම වැඩෙනවා. එහෙනම් අපි නිරන්තරයෙන් ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධා වීරි සති. සියෙන් නෙමෙයි දින්නවා. හොඳ සියේ. දරේසිය මොකක් පිළිබඳව? ශරීරය පිළිබඳව. විඳින වේදනා පිළිබඳව. එන සිතුවිලි පිළිබඳව. ධර්මයට අනුකූලයි. සතිහා යෝනිසෝ මානසිකාරේ වෙන ධර්මයට අනුකූලයි. හට ගන්න තැන දිවයි රසය නිසා සිතක් හැදෙනවා. ඒ රසය ප්‍රණීතනම් රාගය තියෙනවා. ඒ රසය නීරසනම් අමනාපයක් තරහක් ඇති වෙනවා. නැද්ද? එතකොට ඇලීමට යනවා එක්ක එක්ක ගැටීමට යනවා. එහෙනම් දෙකෙන්ම අයින් කරගන්න. මම ඔකට ඇලෙන්නේ නැත්නම් මගේ දෙන්නේ. අනේ යෝනිසම හට ගන්න තැනම සිට පැවතුවා. ඒකට මම ඇලෙන්නේ නැත්නම් ඒ සිත සුවදායක නැද්ද? ඇලීමෙන් යුක්ත සිත දුක්ඛදායකයි. ඒ ඊට පස්සේ නැවතත් ඇලීම හොයනවා. නැවත නැවත නැවත නැවත හොයනවා. නැවත නැවත හොයන කෙනාට ලැබෙන්නේ සසර. අයින් කරගන්න කෙනාට ලැබෙන්නේ නිවන. එහෙනම් අපි නිරන්තරයෙන්ම සසරට හේතු වෙන කරුණු හදනවද නිවනට හේතු වෙන කරුණු හදනවද නිවනට හේතු වෙන කරුණු හදන්නේ එහෙනම් අපි සතිය හයෝනිසෝ මනසිකාරය කය පහසනික සිතක් හැදෙනවා ඒ පහස ශරීරයට සනීප නම් රාගේ ලෝභය තියෙන ඒ පහස ශරීරයට අපහසුවක් නම් ද්වේෂය තියෙන නේද එහෙනම් අපි සතිය හා යෝනිසෝ මනසිකාරයේ තිබමම රාගයට යනවද ද්වේෂයට යනවද? යෝනිසෝ මනසිකාරේ නෑ මම රාගයට යන්නේ. පහස පිළිබඳව මට ගැටලුවක් නෑ. මම ඒක සිතින් ග්‍රහණය කරගෙන නෑ, අල්ලගෙන නෑ, සිත ඇලෙන්න දෙන්නේ නෑ, රාගයට යන්නේත් නෑ. මම මේ පිළිබඳව අමනාපෙකුත් නෑ. ලෑල්ලන්න හම්බුනේ ලෑල්ල උඩින් ඉඳගත්තා මට කිසිම ප්‍රශ්නයක් නෑ. රහතන් වහන්සේලා හිටපු හැටි ඔයත් දන්නේ. මිහින්තලේ ගිහින් තිනේ. මෙහින් කලේ ආරාධනා කරලත් නැගලා තියෙනවා. හරියට පල්ලෙහාන් කියනවානේ රහතන් වහන්සේ මේක මහරහතන් වහන්සේ සැතපිච්ච ගලකින් අර පල්ලෙහාට බැහැගෙන බැහැගෙන බැහැගෙන ගිහින් බලනවානේ. ඒකෝට දැන් මේ රහතන් වහන්සේ කොහොමද සැතපිලා තියෙන්නේ? දැන් මේ පුතක්යන් කුච්චලයට සැතපෙන්න මොනවද හොයන්නේ? ස්පින් මෙට්‍රස් එකක්. AC room එකක්. තරහාගෙන මේ දැන් අර රහතන් වහන්සේ මොකද? දැන් ආර රජුරන්ට කියවන දේවානම් පියතිස රජුරන්ට කියවන සුවදායක තන හදලා දෙන්නේ නැද්ද? ආ මේක මහරහතන් වහන්සේට එද? දැන් එහෙම ඉල්ලුවද? එතකොට එතන ඇලීම තිබුණාද? නැහැ කියලා ගැටීමක් තිබ්බද? සසරෙන් මිදුණාද? එහෙනම් අපිට මොකක්ද කියන්නේ? ඇලීමක් තියෙනවා? නැති වෙච්ච තැන ගැටීමක් තියෙනවා? සසරට හේතු හදන්න. අර සසරට හේතු හදන. මනසයි බාහිර අරමුණ නිසා මනෝ විඥානයක් හැදෙනවා. ඒ විඥානයේ අරමුණ ඉටු වුණා නම් සතුටි සම්නස් ඇලුනා. රාගය. ඒ අරමුණ අනිෂ්ඨ ආරම්භණයක් නම් අරමුණ ඉටු වුණේ නැත්තම් ද්වේෂයන් තරහක් නෙමෙයි දෙන්නේ. දරුවට මෙච්චර කල් ඉගෙනන පහේ සිස්සත්තට ඇදගෙන ඇදගෙන ගියා අවුරුද්දක් පුරාට ගෙනිච්චා ගෙනිච්චා ගෙනිච්චා ලකුණු 105යි නේද? දැන් මොකද වෙලා තියෙන්නේ අම්මට එකක්? ආ? අනේ වෙච්ච මහන්සිය. දැන් හොඳයි. එයාට ලකුණු 200 200යි. දැන් සිත එක නැලිලා දැන් ලකුණු 105යි නම් මොකද වෙලා තියෙන්නේ? දේශේ. තරාගයේ දේශය දෙන්නේ. අරමුණ ඉතිවීම තුළ රාගය අනිෂ්ඨාරම්මනේ අරමුණ ඉක්තු වීම නැති තුල දේශය නේද? දෙකම අයින් කරන්න වෙනවා. නිවනට නම් බලාපොරොත්තු සසරින් නිවනට නම් දෙකම අයින් කරන්න ඕන. ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. එහෙනම් මේ ඉන්ද්‍රියයන්ගෙන් ගන්න ආරම්මන තුළ යමෙකුට පුළුවන් නම් නිවැරදිව සතිය හා යෝනිසෝ මනසිකාරය පවත්වන්න එයාට නිවන් දකින්න පුළුවන් දෙරි. හැබැයි අර නොදන්නාකම නොතේරෙනකම අවිද්‍යාව මෝහය මුලාව රැවටීම නිසා පෘථග්ජන පුච්චරය කාම ඡන්දයට ඉඩ දීලා තියෙනවා කැමති දේවල් මොහ වෙනවා ඒකටම ඡන්දේ තියෙනවා ඒවම හොයනවා ඒවම පතනවා ඒවම බලාපොරොත්තු වෙනවා ඒ සඳහාම පරිශ්‍රණ කරනවා ව්‍යාපාදය තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ධර්මතාව වලට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා ඔරේ බලන්න. ඉතින් යන්න සසරට. ඒතර සසරට ගියා නම් හැබැයි මනුෂ්‍යාත්ම භාවයක්ම ලැබෙයිද? මේ නාම රූප දෙකම ලැබෙයිද? හදේ හරහට යන නාම රූප දෙකක් හම්බුනොත්. එහෙම නැත්නම් බඩගාගෙන යන නාම රූප දෙකක් හම්බුනොත් එපා කියන්නේ. ඒ සිතුවිලි හදන්නේ. බිම දිගේ ඇදගෙන යන නාම රූප දෙක හදන්නේ තමන්ගේම සිතුවිලි. ඔය නයි කොළඹ වගේ කියලා කියන්නේ. මිනිස්සු වෙන්නේ නයිකොලොම් වෙලා ඉපදිලා ඒකේ කර්මය අවසන් වෙලා දැන් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඇවිල්ලත් මොකද කරන්නේ? නයිකොලොම් වගේ රණ්ඩු සරවල් වෙන්නේ නැහැ නේද? ඉතින් ආයි ගාවට යන්නේ කොහාටද ඒගොල්ලෝ? ඒතකොට සිතුවිලි නෙමෙයි දේ හදන්නේ. එහෙනම් සසරට හේතු වෙන සිතුවිලි හැදුවොත් ඒකනේ නාම රූප දෙක මොන විදියට හම්බෙන්නේ? ආ? කාටද කියන්නේ? සිතුවිලි නේද හදන්නේ? නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යය. නාම ධර්මයන් රූප ධර්මයන් ප්‍රත්‍යය. නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යය කියන්නේ හදන කර්ම ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍යයයි. කර්ම කියන්නේ නාම ධර්මයන්, සිතුවිලි, ඒ ප්‍රතිසන්දි විඥාණය කියන්නේ නාම ධර්මයක්. එතකොට ඒ කර්ම නැමැති නාම ධර්මයන් ප්‍රතිසන්දි විඥාණය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. හැදුවා. ඒ විඥාණය නාම රූප දෙකට ප්‍රත්‍යයයි විඥාන පත්‍ය නාම රූපං. එහෙනම් සතිහා යෝනිසෝ මනසිකාරේ සමාසතිය. ඒතකොට සද්ධා, වීරි, සති, සමාධි කියන්නේ චිත්ත ඒකාග්‍රතාව. චිතේ තන්පත් බව, නවිසරණ බව. ඒක අරමුණක හොඳට සිත පවත්වන්න පුළුවන්. ඒ සමාධිය. ප්‍රඥාව කියන්නේ අවබෝධය. හේතුඵල ධර්මය අවබෝධය. යමෙක් නිවැරදිව හේතුඵල ධර්මය අවබෝධ නම් මේ හේතුයෙන් තමයි මේ ඵලය. යම් කිසි කෙනෙක් දුක් විඳිනවා නම් අපි කියමු අතක් ඇදිලා. එල්ලගෙන ඉන්නවා. මොකක් හින්දාද කියන්නේ? උපපීඩක කර්මය කියලා එකක් අහලා තියෙනවා. ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාත කර්මය. ජනක කර්මය කියන්නේ උපදින්න හේතු වෙන කර්මයට. උපස්තම්භක කර්මය කියන්නේ ඉපදිච්ච සත්‍යයට සකස් වෙච්ච නාම රූප දෙකට පැවැත්ම සඳහා හේතු වෙන සිතේ ස්වභාවය උපස්තම්භක කර්මයයි. කර්ම කියන්නේ නාම ධර්මයක් සිදුවිලා උපපීඩ කර්මය. පීඩාවක් කළා. ඒ පීඩාවක් කළා. කොහොමද පීඩාවක් කළේ? පාරේ යන්න ගිහලා වාහනයක් කියලා හැපුවා. හැපුණා. වැටුණා කැඩුණා අතන. උපපීඩක කර්මයක්. එහෙම නැත්නම් ඒක නවත්තන්න සමහර විට අම්මා කියන්නේ නැති පුතේ දැන් යන්න එපා දැන් රැය වෙලා දැන් ඔය මේ යන්න ඕනේ ඔක අපි හෙට උදේට ගමු එහෙම කියන්නත් පුළුවන්. හැබැයි නෑ අට සිත දෙනවා යන්න ඒ වෙලාවට. කර්මයේ විපාක දෙන්න තියනවා නම් එයාට නෑ මේ මම මේ ළඟට යන්නේ මං ගිහින් එන්නම් කියලා යන්න පුළුවන්. එයාට චිත්ත දෙනවා යන්න. යන්නේ මොකටද? කර්ම විපාක දෙන්න. තේරෙනවද? මේ කර්මය කියන කල්සේ ගැඹුරු. එහෙනම් හේතුද? හේතු. එහෙනම් සසරට හේතු වෙනේම හදනවද? නිවනට හේතු වෙනේම හදනවද? ඔව්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ සසරට හේතු වෙනේවා තියෙනවා. නිවනට හේතු වෙනේවා තියෙනවා. හේතුඵල ධර්මතාවයන් තියෙන්නේ. සසරට එන හේතු ලැබුවොත් ලැබෙන්නේ දුක් ටිකක්. නිවනට හේතු වෙන සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ධර්මතා හැදුවොත් සපයි. නිබ්බානම් පරම සුඛයි. ඒක නිවනට. එහෙනම් සසරින් නිවනට අදත් බණ කිව්වේ. කර්ම තමයි හැම දෙයකටම මූලික වෙන්නේ. හරි. ධර්ම ශ්‍රවණය කර සියලු පින්වතුන්ට කොරෝනා ව්‍යාසයෙන් මිදීම සඳහා සියලු ලෝකවාසීන්ට සෙත් පතනවා ආශිර්වාද කරනවා එන පරලෝසව සිරු ඥාතිනේ නම් සඳහන් කර සියන් ඥාතින් සිටින් සීපත් කරගෙන ඉදම් මේ ඥාතිනම් හොතු කියන දාතවන්නේ දෙවියන්ට පින් දෙමු ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝ චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේ මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදුත් සෑම දිනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං අත්තා ප්‍රචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු Thank you.